සරණයි පින්වත් ඔබ සැමට. සත්වක සිත් නිවී සැනසේ නම් ඒ ශ්‍රී සද්ධර්මස්වරයෙන්ම පමණයි. ඒ සද්ධර්මස්වරය ඔබ වෙත sannivedanaya කරන බෞද්ධ රූපවාහිනී නාලිකාව බාහිර පටිගත කිරීමක් ලෙසයි මේ උතුම් වූ ධර්මදේශනාව මෙලෙස අද දවසේදී විසුරුවා හරින්නේ. පින්වත්නි අද මේ උතුම් වූ ධර්මදේශනාව පවත්වන්නේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මේ උතුම් වූ පරිශ්‍රය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රාජගිරිය ජයශ්‍රේකරාරාම විහාරස්ථානයේ ධර්ම සභා මණ්ඩපය. මෙම දම් සභා මණ්ඩපයට වැඩම කොට වදාළ ගෞරවනීය දේශකයන් වහන්සේ අපි ප්‍රථම කොට ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු පින්වත්නි අද මේ ධර්මදේශනා මාලාව සිදුවන්නේ සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඇසුරු කරගනිමින් මේ වෙනුවෙන් Tamanගේ දායකත්වයේ ධර්මෙන් කටයුතු කරන්නේ කොළඹ අට ලේක් පාර අංක 116 න් එක රාජකීය ලිපිනෙහි පදිංචි දීපලාල් විජේරත්න මහතා එවැගේම ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය ඇතුළු දූ දරුවන් ඥාතීන් හිතමිත්‍රාදීන් පිරිස Tamanගේ කවදත් ලෙන්ගතුව මේ පින්කම් වලට සහභාගී වන ඒ දායක පින්වත් පිරිසත් සහභාගී කරවාගෙන මේ පින්කම මෙලෙස සංවිධාන කරනවා. මේ රැඳී සිටින ශාලාව පිළිබඳවත් අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. සම්බෝධි විහාරස්ථානයේට කවදත් ලෙන්ගතුව පින්කම්වලදී සහයෝගය ලබා දෙන සන්ධ්‍යා තෙන්නකෝන් මැතිණිය සුදත් තෙන්නකෝන් මැතිතුමන්ගේ ධන පරිත්‍යාගයෙන් බොහෝ දෙනාට සදහම් අසන්නට මේ දම් සභා මණ්ඩපය මේ ධර්මශාලාව ඉදි කරන්නට යෙදුනේ. ඉතින් ඒ පිරිසත් අද සහභාගී වෙලා තවත් බොහෝ විද්වත් පිරිසක් සහභාගීත්වයෙන් එසේනම් සදහම් අසන්න සියලු දෙනාම සූදානම්. අපි ගෞරවයෙන් දේශකයන් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරමු මෙතෙන් සිට මේ උතුම් වූ ධර්ම දේශනාව පවත්වන්නට. අවසරයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු සමන්තා චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කා ශ්‍රී ජයසේකර රාමාධිපති අති ගෞරවනීය අවසරයි රජවත්තේ වප්ප නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරය සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අදත් විශාල පිරිසක් මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන පවත්වන මේ දේශනා මාලාව ශ්‍රවණය කරන්න සැදී පැහැදී සූදානම්ව සිටින බව පේනවා. වෙනතරි මදක් ධර්ම කාරණාව ගැඹුරුයි කියලා වැටහෙනවා ඇති කියන එක මනාවම තේරෙනවා. නමුත් සෑහෙන පිරිසක් ඒ ගැඹුරු බව තිබුණත් එකපාර ශ්‍රවණය කළාට අවබෝධ නුනත් බොහොම ශ්‍රද්ධාවෙන් මහත් වූ වීරියකින් කෙසේ හෝ මෙය නැවත නැවත ශ්‍රවණය කරලා හරි අවබෝධ කරන්න වෑයම් දරනවා කියන චේතනාවෙන් සහභාගී වෙන බව පේනවා. ඒක මහත් වූ වීරියක්. අපි ගිය සතියේ සාකච්ඡා කරපු ධර්ම සාකච්ඡා පැය දෙකම අතිශයින්ම ගැඹුරුයි. ඒ ගැඹුරු බව මටමත් හොඳට හොඳට වැටහෙනවා. ඒ නිසා මමමත් තීරණය කළා අද පිරිස සෑහෙන්න සෑහෙන්න අඩු වෙයි කියලා. මේ සතිය අවබෝධ වුණා මදි ඇති කියලා. නමුත් විශාල පිරිසක් ඉන්නේ අවශ්‍යතාවයේ තියෙන නිසා. තේරිලා බේරිලා ශ්‍රද්ධාවෙන් කැමැත්තෙන් ඒ සහභාගී වෙන්නේ ලොකු පුරුද්දක් සංසාරේ තියෙන හින්දා. ඒ කොයි වාගේ පුරුද්දක් නිසාද කියන කාරණාව සමහරලාට අද සාකච්ඡාව තුළ පැහැදිලි වෙයි. මේ වීර්යයෙන් යුක්තව සම්බන්ධ වෙන්නේ සංසාරේ මොන වාගේ සම්බන්ධතාවයක් ඇතිවද කියලා. එමනම් අපි අද ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා පහුගිය දේශනාව නිමා වෙච්ච නිමා වෙච්ච තැනින්. අදත් අපි සාකච්ඡා කරන්නේ මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ අට කතාව සහ අභිධර්ම අට කතාවේ සඳහන් වෙන කරුණු බොහොම නිහතමානීව මේ කාරණාව සිහිපත් කරන්නේ මේ සඳහන් කෙරෙන කරුණු සමහර වෙලාවට අපිට මේ භාවනාව පිළිබඳව ලියවිච්ච පොතක් අරගෙන කියුවට හොයාගන්න බැරි වෙයි. මම එහෙම සඳහන් කළේ මේ කරුණ තේරුම් ගන්න ඔබ හොයන්න පුළුවන්. මේ කරුණ මේ වචන කොහෙද මොන පොතේද තියෙන්නේ කියලා. මේ කාරණා ටික දැනගන්න නම් සතිපට්ඨාන සූත්‍රාර්ථ කතාව අධ්‍යයනය කරන්නම වෙනවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් සාකච්ඡා කරන පොතක ඒ කරුණු නැහැ. අපේ විජේරත්න මැතිතුමාට අවශ්‍යතාවයක් තිබුණා මේ ධර්ම දාණය බෙදලා දෙනවා වගේම මේ අයට වහවහා මේක අවබෝධ කරවන්න මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ මේ කරුණු සඳහන් වෙන පොතක් තියෙනවා නම් අපි ස්වාමීන් වහන්සේ මම මේ සියලු දෙනාට මේක බෙදලා දෙන්න කැමතියි. නමුත් ඒ කාරණාව සිහිපත් කළා. මේ වසර 200කින්වත් සමහර වෙලාවට සාකච්ඡා නොවුන වචන ටිකක් කාරණා ටිකක් වෙන්න පුළුවන්. එහෙමනම් අභිධර්ම අට කතාවක තමයි අපිට බෙදන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මහත්මයා යෝජනාවක් කළා දැන් මේ අටුවාවෙන්ම කරුණු ගන්න නිසා ධර්ම කාරණාව වරදින්න බෑ. ඒක අතිශයින්ම භයානක කාරණාවක්. ධර්මයේම පැහැදිලි කරලා තියෙනවා එක ඇලපිල්ලක් ස්පිල්ලක් වෙනස් කළොත් ඒ පුජ්‍යලයා වෙනුවෙන් අපායේ දොර ඇරෙනවා කියලා. මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් දුක් විඳලා අවබෝධ කළේ අපිට හදන්න අපිට ඕන හැටියට වෙනස් කරන්න නෙවෙයි. ඒ නිසා අපිට කිසිසේත් ඒක වෙනස් කරන්න වෙනස් කරන්න බෑ අල්ප මාත්‍රයක්වත්. ඒ නිසාම තමයි මේ අටුවාවෙන් ටීකාවෙන් අරගන්න තොරතුරු මේ පොතක සංග්‍රහ කරගෙන ඇවිල්ලා ඒක දිහා බල බලාම මමත් මේ කරුණු පැහැදිලි කරන්නේ ඒ ආරක්ෂාව මටත් ඕනේ නිසා. ඒකේ බහානකත්වය තමයි වැරදියට දේශනා කළොත් දේශකයා විතරක් අපාය යනවා කමක් නැහැ. මේ ස්වාමින් වහන්සේ දේශනා කරපු කාරණාව හරි කියලා යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් පිළිගත්තොත් පිළිගත්ත කෙනත් නිරේට යනවා. ඒකයි තියෙන බහන්නකම. අන්න ඒ නිසානේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ධර්ම කාරණාවක් පිළිබඳව සැක ඇති වුණොත් ඒ සැකය ධර්මයේ තුලින්ම නිවැරදි කරන්න. සූත්‍රයේහි විනේහි බහාම අධ්‍යයනය කරලම සැකහැර දැනගෙන නිවැරදි කරගන්න කියලා අන්තිමට දේශනා කරලා තියෙන නිසා. අන්නේ ආරක්ෂාව ඔබට මට අපි දෙපිරිසටම අවශ්‍ය නිසා තමයි මේ කරුණු මෙහෙම සටහන් කරගෙනම පැහැදිලි කරන්නේ. ඒ නිසා විජේරත් මහත්මයා සිහිපත් කළා යම් දේශනා ප්‍රමාණයක් නිමා වෙච්චාම මේ සටහන් කරගන්න කාරණාව ආපහු සැරයක් බලලා අපි මේක පොතක් හැටියට සියලු දෙනාට බෙදලා දෙමු කියලා. එහෙම වෙච්ච දවසට තවත් මේ කාරණාව ඔබට තහවුරු කරලා පැහැදිලි කරගන්න පුළුවන් වේවි. පින්නතුනි අපි පහුගිය දේශනාව නිමා කරන්නට යෙදුනා. මේ ඉරියාපතේ එක කොටසක් තමයි සක්මන් භාවනාව කියලා කියන්නේ. කියන තැනින් තමයි අපි පහුගිය ධර්ම දේශනාව නිමා කරන්න යෙදුනේ. ඉරියාපත භාවනාවේ එක කොටසක් සක්මන් භාවනාව කියලා කියන්නේ. මේ දේශනාව ටිකෙන් ටික අපිට පහසුයි අවබෝධ කරන්න මේ අද පැහැදිලි කරලා දෙන වචනය ඊළඟ දවසට මතක තියෙනවා නම් දැන් අවිජ්ජා කියලා කියහම අවිජ්ජා කියලා කියන්නේ දැඩි ලෝභය ඇල්ම කියන වචනේ තේරුම අපිට හොඳට මතක තියෙනවා නම් දෝමනස්සය කියලා කියන්නේ ද්වේෂය බය සැකසහිත බව කියන කාරණාවේ හොඳට මතක තියෙනවා නම් ඊළඟ දවසට ඒක අපහසු වෙන්නේ නැහැ. අවිජ්ජා කියන වචනය විතරක් සඳහන් කරාම තමන්ගේ මනස තුල අවදි වෙනවා මේ අවිජ්ජා කියලා කියන්නේ මේකටයි කියලා. එතකොට අර අමාරු බව හුඟක් හුඟක් මගේ හැරිලා යනවා. ඒ නිසා වචනවල තේරුම් ටික මතක තියාගන්න ටිකක් වෑයම් කරනවා නම් ඒකත් ලොකු ලොකු පහසුවක්. එවනම් පින්නතන ඉරියාපතේ එක කොටසක් සක්මන් භාවනාව. ඊළඟට සඳහන් කරනවා මේ කාරණාව මේ විදිහටම සඳහන් කරලා තියෙනවා කාය මාත්‍රයක දැඩි ඇල්ම හා දුම්නස විසරක් විතරක් ප්‍රහීණය වෙනව නෙවෙයි වේදනාදී ප්‍රහීණය වෙනවා කියලා. කාය මාත්‍රයක තියෙන දැඩි ඇල්ම ඒ කියන්නේ අවිද්‍යාව විතරක් ප්‍රහීණය වෙනව නෙමෙයි මේ කාරණාවෙන් එහෙනම් වේදනාව කියන කාරණාවත් මෙත් එක්කම ප්‍රහීණය වෙලා යනවා. එක කාරණාවක් ප්‍රහීණය කරනවා එහෙම නෙවෙයි. එහෙම සඳහන් කරන්නේ ඇයි කියලා සඳහන් කරනවා මේ උපාදානස්කන්ධ පහම ලෝකය කියලා තමයි දේශනා කරලා තියෙන්නේ. කය කියලා කියන්නේ ලෝකයක් කියලා අපි මුලින්ම හැඳින්නුවා. එහෙමනම් කය හැදිලා තියෙන්නේ උපාදානස්කන්ධ පහක් එකතු වෙලා. එහෙමනම් මේ උපාදානස්කන්ධ පහම මේ ලෝකයට අයිති. ලෝකය කියන වචනේ තුළ උපාදානස්කන්ධ පහම පහම තියෙනවා. අන්න ඒ කාරණාව විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා සඳහන් කරලා තියෙනවා. විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. කායානුපස්සනාව ගැන කියනවා වුණාට පංචස්කන්ධයට සම්බන්ධ උපාදානස්කන්ධ පහම තමයි මේ අයින් වෙන්නේ. පංචස්කන්ධය කියලා කියලා තිබුණට කායානුපස්සනාවෙන් මේ අයින් වෙන්නේ මේ ස්කන්ධ ධර්ම පහම අයින් වෙනවා. ඒ කාරණාව අටුවාවේ සඳහන් කරනවා ඒක ඒ විදිහයි කියලා පැහැදිලි කරලා දෙනකොට කියලා දෙන්නම කියලා සඳහන් කරනවා. කායානුපස්සනාව වඩනකොට මේ උපානස් උපාදානස්කන්ධ පහම අයින් වෙනවා. ඒක කොයි විදිහටද කියලා ඉස්සරහට පැහැදිලි කරනවා. සරලව තේරුම් ගන්න ඕන නිසා ඉරියාපත භාවනාව කරන වෙලාවටත් ධම්මානුපස්සනාවත් වේදනානුපස්සනාවත් චිත්තානුපස්සනාවත් කියන මේ සියල්ලත් සියල්ල සම්පූර්ණ වෙනවා කියන කාරණාව. අපිට මතක ඇති අපි මීට කලින් දේශනාවක අරගත්ත මේ නගරයක උපමාවක්. මේ භාග්‍යවතුන් වහන්සේගේම උපමා. ඒ උපමා හරි විශිෂ්ටයි හැම පැත්තටම විස්තර කරන්න පුළුවන්. නගරයක උපමාව. කායානුපස්සනාව කරාම එයත් එක්තරා දොරටුවක්. කොහොමද මේ දොරටුවක් කියලා සඳහන් කළේ? අපි සඳහන් කළේ නගරයක් තියෙනවා. ඒ නගරේ සිව් දිශාවට දොරවල් හතරක් තියෙනවා. මේ දොරවල් හතරෙන් කොයි දොරෙන් ඇතුල් වුණත් පූර්ව දිශාවේ දොරටුවේ හැටියට අපි සඳහන් කළේ කායානුපස්සනාව. පූර්ව දිශාවේ ඉන්න පිරිස ඒ ප්‍රදේශයේ තියෙන භාණ්ඩත් අරගෙන පූර්ව දිශාවේ තියෙන දොරටුවෙන්ම මේ නගරයට ඇතුල් වෙනවා. එතකොට මේ නගරයට අපි නමක් කීවා. මේ නගරයට කීවේ නිර්වාණ නගරය කියලා. එතකොට පූර්ව දිශාවේ තියෙන දොරටුවෙන් ඇතුල් වෙන්නේ නිර්වාණ නගරයටයි. දක්ෂිණ දිශාවේ තියෙන දොරටුවෙන් ඇතුල් වෙන්නේ නිර්වාණ නගරයටයි. උත්තර දිශාවේ තියෙන දොරටුවෙනුත් පශ්චිම දිශාවේ තියෙන දොරටුවෙනුත් ඇතුල් වෙන්නේ නිර්වාණ නගරයටමයි. පූර්ව දිශාවෙන් ඇතුල් වෙච්ච පුජ්‍යලයා පශ්චිම දිශාවෙන් ඇතුල් වෙන්න ඕනේ කියලා පැටලවල දේශනා කිරීමක් මේකේ නැහැ. කෙලින්ම පූර්ව දිශාවෙන් ඇතුල් වෙන්නේ නිර්වාණ නගරයට. එහෙනම් ඒ කීවේ මේ මාර්ගය හොයාගෙන යන පුද්ගලයා කායානුපස්සනාව විතරක් වඩනවා නම් ඒ කායානුපස්සනාවෙන්ම ඔහුට මේ මාර්ගයට යන්න යන්න පුළුවන්. අය ඒකට යන්න වේදනානුපස්සනාව ඕනේ කියලා එකක් නැහැ. කායානුපස්සනාවෙන් මේ මාර්ගයට එනකොට ඒ නගරයට එනකොට ඔහු වේදනානුපස්සනාවයි ධම්මානුපස්සනාවයි චිත්තානුපස්සනාවයි කියන්නේ දේවල් වලින් කෙරෙන්න ඕනේ සියල්ලමත් කෙරීගෙනමයි එන්නේ. අන්න ඒකයි සඳහන් කරන්නේ මේ කය උපාදානස්කන්ධ පහම ලෝකයක් කියලා කියන්නේ. ඒ පහම මෙතන සාකච්ඡා වෙනවා 아무තෙන් නැත්නම් පහම අයින් කරනවා 아무තෙන් අයින් කරන දෙයක් නැති බව පැහැදිලි කරනවා. ඊළඟට මෙන්න මේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරපු උපමාවයි මේ නගරයේ උපමාව අරන් එන්නේ භාග්‍යතුන් වහන්සේමයි. ඒ උපමාව විවිධ විදිහට මේ කාරණාව අවබෝධ කරගන්න තේරුම් ගන්න අපිට පුළුවන්. ඒක තමයි භාග්‍යතුන් වහන්සේගේ උපමාවල තියෙන විශිෂ්ටත්වය. එක පැත්තකට නෙමේ ඕනම පැත්තකට හරව හරව ඒක අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. දොරවල් හතරක් තියෙන නගරයකට ඇතුල් වෙනවා. ඒ ඇතුල් වෙන අය සිව් දිසාවේ ඇති දොරවල් හතරෙන්ම ඇතුල් වෙන්නේ එකම නගරයකටමයි කියලා එතන පැහැදිලි කරලා තියෙනවා කාරණාව. සඳහන් කරනවා පින්නතිනි ඒ අනුව වෙන වෙනම ප්‍රගුණ භාවයකින් කායානුපස්සනාව අනුව බලමින් කායානුපස්සනාව ප්‍රගුණ කරනවා. ඒ පුද්ගලයා කායානුපස්සනාව ප්‍රගුණ කරමින් ඉන්න පුද්ගලයෙක්. නමුත් මේ කායානුපස්සනාව ප්‍රගුණ කර කර ඉන්නකොට ඔහුට දැනෙන්න පුළුවන් වේදනාවක්. ඒ වේදනාවක් දැනෙනකොට කායානු කය මෙනෙහි කරන්න අපහසු නම් ඔහු කය ගැන හිතන එක පැත්තක තියලා මාරු වෙන වේදනාවට. කායානුපස්සනාව තුලින්ම වේදනානුපස්සනාවට මාරු වෙනවා. ඒ කියන්නේ වේදනානුපස්සනාවෙන් ආවා කියලා නිර්වාණ නගරයට එන අනිත් දොරමයි ඒක. වේදනානුපස්සනාව මෙනෙහි කර කර ඉන්නකොට ඔහුට ඇති වෙන්න පුළුවන් රාගසිතක්, ද්වේෂසිතක්, මෝහසිතක්. ඔහු හිමීට මේ රාගය නැති කර ගැනීම සඳහා චිත්තානුපස්සනාවට මාරු වෙනවා. නමුත් පාරෙන් පිට පැන්න හැම නෙමෙයි ඒක මේ නගරයට ඇතුල් වෙන අනිත් අනිත් දොරටුව. එහෙම මෙනෙහි කරන පුජ්‍යලයා යම් ආරම්භණයක වෙනසක් නිසා ධම්මානුපස්සනාවට මාරු වෙන්නත් පුළුවන් එහෙම වුණා කියලා ඔහුගේ භාවනාව බිඳුනා හැම වෙන්නේ වෙන්නේ නැහැ ඒ කර්මස්ථානයේ තමයි ඔහු ඉන්නේ. ඊළඟට පින්නතනේ ඒ කාරණාව කොහොමද කියලා සඳහන් කරනවා. කෙනෙක් හිතන්න පුළුවන් කායානුපස්සනාවෙන් වේදනානුපස්සනට යනකොට ඒක මේ තුන ලොකු වෙනසක් ඇති වුණා කියලා. එහෙනම් එහෙම වෙනසක් ඇති නොවන බව මෙන්න මෙහෙම පැහැදිලි කරලා තියෙනවා. මේ අද ධර්මය ඉගෙන ගන්න අය. ධර්මය ඉගෙන ගන්න අය ඒ ඒ පුද්ගලයා දිහා බලන්නේ ඒ ඒ මානවලින් යුක්තව. අභිධර්ම පිටකයේ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ගැඹුරුම ධර්මයේ අන්තර්ගත කොටස. 84000ක් ධර්මස්කන්ධයෙන් භාගයක් මන්තරගත වෙන්නේ අභිධර්ම පිටකයට. එහෙමනම් යම් කෙනෙක් අධ්‍යයනය කරන්න පටන් අරගෙන තියෙනවා අභිධර්ම පිටකය. ඔහුට මහා ලොකු දැනුමක් ලැබෙනවා. හැබැයි ත්‍රිපිටකය අධ්‍යයනය කරනවා නම් මුලින්ම අධ්‍යයනය කරන්න ඕනේ මොන පිටකයෙන්ද? ත්‍රිපිටකය අධ්‍යයනය කරනවා නම් මුලින්ම සූත්‍ර පිටකයෙන් පටන් ගන්න ඕනේ. සූත්‍ර පිටකයෙන් පටන් ගත්තා වුණාට මේ කම්මැලිකමත් එක්ක පුංචි පුංචි සූත්‍ර ඉස්සල්ලා අධ්‍යයනය කරනවා කියලා තීරණය කරුවොත් වැරදියි. එහෙම වුණොත් ඉස්සරහට යනකොට පැටලෙන්න පටන් ගන්නවා. ඉස්සරලා මධ්‍යනේ කරන්න තියෙන්නේ දීඝනිකායමයි. දීර්ඝ සූත්‍ර තමයි මුලින්ම ඉගෙන ගන්න පටන් ගන්න ඕනේ. ලොකු වාසියක් තියෙනවා ඒකේ දීඝනිකායේ සූත්‍ර කොටස අධ්‍යයනය කරලා ඉවර වෙනකොට සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය වගේ පොත්වල සඳහන් වෙන පුංචි පුංචි සූත්‍ර ඒ සූත්‍රවල තියෙන කාරණා වලට උත්තර ටික අර දීර්ඝ සූත්‍ර වලින් නිකම්ම හම්බෙලා තියෙනවා. නමුත් පුංචි සූත්‍ර අධ්‍යයනය කරන්න ගියොත් ඒ කාරණා වලට උත්තර හම්බෙන්නේ නැති හින්දා පැටලෙනවා. ත්‍රිපිටකය අධ්‍යයනය කරන්න හොඳම සූත්‍ර පිටකයෙන් පටන් ගන්න ඕනේ දීඝනිකායයි. ඒක තමයි හරි ක්‍රමය. එහෙමනම් අභිධර්ම පිටකය ඉගෙන ගන්න කෙනෙකුටත් ලොකු දැනුමක් තියෙනවා. මනා දැනුමක්. මේ සම්මුති ලෝකයයි පරමාර්ථ ලෝකයයි පිළිබඳව මන අවබෝධයක් ආන් එහෙම ඇති වුනහම සමහර වෙලාවට එයා සූත්‍ර පිටකයේ අධ්‍යයනය කරන දිහා කෙනා දිහා බලන්නේ ටිකක් පහළ සිතුවිලි මට්ටමකින්. ඒ අයට වඩා මට ලොකු අවබෝධයක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ගැඹුර තියෙන අභිධර්මයේ. මම අභිධර්මය දන්න කෙනෙක්. ওই සූත්‍ර අධ්‍යයනය කළාට විනය අධ්‍යයනය කළාට ඒක හරියන්නේ නැහැ. විනය පිටකේ ඉගෙන ගන්න කෙනා කල්පනා කරන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ කෝකටත් මේ ශාසනය රැඳිලා ඉන්න කියලා දේශනා කළා. එහෙනම් ශාසනය මාව රඳවා ගන්න අල්ලලා තියෙන එල්ලලා තියෙන උපකරණේ තියෙන විනය තුල. විනය දන්නේ නැතුව විනය පිරිහිලා ගියොත් සමහරලාට මහානකම් පව නැතුව යන්නත් පුළුවන්. එහෙමනම් කෝක අධ්‍යයනය කරුවාට වැඩකුත් නැහැ කියලා විනය අධ්‍යයනය කරන කෙනා අභිධර්ම පිටකයත් සූත්‍ර පිටකයත් කියන දෙකම අධ්‍යයනය කරන කෙනා පල්ලහැට දාලා එයා ඉහළින් හිතන්න පුළුවන්. එහෙම හිතන්න බැහැ කියලා දේශනා කරනවා. මොකද මේ අභිධර්ම පිටකය දේශනා කරපු භාග්‍යවතුන් වහන්සේම තමයි සූත්‍ර පිටකය දේශනා කරලා තියෙන්නේ. වෙන කෙනෙක් දේශනා කරලා තියෙනවා නම් කමක් නැහැ. නෑනේ මේ එකම ශාස්ත්‍රවරයන් වහන්සේ මේ ත්‍රිපිටකයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. එහෙනම් ඒ පිටකේ කොහෙන් ඉගෙන ගත්තත් ඒක භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම තමයි. එහෙනම් මේ සතර සතිපට්ඨානේ කොහෙන් ආවත් එකම නිවනටම තමයි මේ ධර්මයේ කොහෙන් අධ්‍යයනය කළත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම තමයි අධ්‍යයනය කරන්න වෙන්නේ. අර විදිහට මාන්නයක් ඇති කරගන්න ගියොත් අපි දන්නේම නැතුව අපි නිකන් පැටලෙන එක විතරයි පැටලෙන එක විතරයි වෙන්නේ. පින්නතුනේ කාරණාව එසේ නොවිය යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මේ ත්‍රිපිටකයටම සම ගෞරවයක් තියෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ත්‍රිපිටකයටම අපි ගාව සම ගෞරවයක් තියෙන්න ඕනේ. සූත්‍රාන්තිකයට වගේම අභිධර්ම පිටකයටත් අභිධර්මයේ ප්‍රගුණ කරපු කෙනාට වගේම විනය පිටකයේ ප්‍රගුණ කරපු කෙනාටත් එක හා සමාන ගෞරවයක් අපි ගාව තියෙන්න ඕනේ. මොකද කවුරුත් ප්‍රගුණ කරලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මිසක් වෙන කායිකවත් ධර්මයක් නොවන නිසා. ඊළඟට සඳහන් කරනවා මේ අනුපස්සන හතරටත් අන්න ඒ ගෞරවයම තියෙන්න ඕනේ. ත්‍රිපිටකයට සම ගෞරවයක් තියෙනවනම් මේ අනුපස්සන හතරෙන් කෝක වඩන කෙනාටත් සම ගෞරවයක් අපි ගාව තියෙන්න ඕනේ කියලා පැහැදිලි කරනවා. අන්න ඒ නිසයි මෙතන සඳහන් කරන්නේ මේ ධර්ම ගරුත්වය තුලම තමයි මේ ශාසනය තුල අපි රැකෙන්නේ. ඒ ධර්ම ගරුත්වය නැත්තම් අපිට ශාසනය තුල රැකෙන්න පුළුවන්කමක් පුළුවන්කමක් නැති බව සඳහන් කරනවා. මේ තිසරණේ හරියටම නැත්තම් මේ කෝක කෙරුවත් වැඩක් වැඩක් නැහැ. භාග්‍යතුන් වහන්සේ පිළිබඳවත් ධර්ම රත්නය පිළිබඳවත් ආර්ය මහා සංඝරත්නය පිළිබඳවත් එකම වූ සමගෞරවයක් තියෙන්න ඕනේ. ඒ සමගෞරවය නැඳුනොත් තමයි අපිට තිසරණේ පිහිටන්නේ. අපි ඔය කෙටියෙන් සඳහන් කරන්නේ බුදුන් සරණ යෑම කියලා. හරියටම කෙනෙක් භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරලා සරණ ගියොත් ඒ පුජ්‍යලයා දහම් සඟුන් නිකම්ම නිකම්ම සරණ යනවා. මේ ශාසනයේ ආර්ය සංඝ කියන කාරණාව ඊටාම ඊටාම ගැඹුරුයි. ඒ වචනයත්. ඒ වගේම හරිම හරි බරපතලයි. බුදුරජාණන් වහන්සේත් හොඳටම සරණ ගියා. ධර්මයත් හොඳටම සරණ ගියා. සංගරත්නේ තුන්වෙනි තැනනේ. ඒ නිසා මේ සංගරත්නේ ගැන ඉතින් සැලකිල්ලක් දක්වන්න ඕනේ නැහැ කියලා කෙනෙකුට හිතෙනවා. ඔහුට දරුවන් සරණ යන්න පුළුවන් වෙන්නේ පුළුවන් වෙන්නේ නැහැ. මේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව ආරක්ෂා කරන භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයේ දිවි පරදුවට තියලා ගමන් කරන භාග්‍යතුන් වහන්සේගේම පුත්‍රයාටයි අපි කියන්නේ ආර්ය මහා සංඝ කියලා. ඒ සංඝ නියෝජිත භාවයේම මහා මහා ප්‍රබලයි. එහෙනම් අපිට මේ සංඝයා වහන්සේ කියන කෙනා හරියට හඳුනගන්න බුද්ධ රත්නය හඳුනා ගන්න අපහසුයි වගේම සංඝ රත්නය හඳුන ගන්නත් අපහසුයි. හිතා ගන්න බෑ උන්වහන්සේලා මොනතරම් ගුණවත්ද. ඒකද එක උදාහරණයක් අපි සඳහන් කරලා ගියොත් අපි පින්නතුන් දන්නවා සුමන සාමණේරයන් වහන්සේ පිළිබඳව. හැබැයි ශාසනයේ සුමන සාමණේරලා ගොඩක් ඉන්නවා. කීප නම. මේ සුමන සාමණේර කියලා සඳහන් කරන්නේ අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රත්නය ගැන. එක ශිෂ්‍යයෙක් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ දිවස්ලාභීන් අතර අගතනතර ලබාපු මහරහතන් වහන්සේ. මේවා දිගටම මේ සංසාරේ පුරුද්දක්. උන්වහන්සේට සංසාරේ මහා උපකාරයක් කරපු කෙනෙක් තමයි මේ සුමන සාමණේරයන් වහන්සේ. ඒට පිහිට වෙන්න තමයි උන්වහන්සේ හොයාගෙන යන්නේ. දෙව්ලොවින් ඇවිල්ලා මේ මහා සුම්ම කියන උපාසකයෙකුගේ පුතෙක් වෙලා ඉපදිලා ඉන්නේ. මහා සුම්ම වගේ නම මතක එසේ වෙතත් මේ උපාසක මහත්තයාගේ පුත්තු දෙන්නෙක් ඉන්නවා චූල සුමනයි මහා සුමනයි කියලා. උන්වහන්සේ හොයාගෙන යන්නේ එදා Tamanට ප්‍රතිඋපකාර කරපු නිසා ඒකට උපකාර කරන්න. එහෙම ගියාට පස්සේ උපාසක මහත්තයා අනුරුද්ධ ස්වාමීන් වහන්සේට වස් ආරාධනා කළා. ස්වාමීන් වහන්සේ වස් සමාදන් වුණා. වස් පවාරණය කළාට පස්සේ දානි පූජා කළා. කටින් පින්කම සිද්ධ කළා. විශාල බඩු ගොඩක් උන්වහන්සේට පූජා කළා. උන්වහන්සේ පිටත් වුණා. සියලුම බඩු එතන තියලා. ස්වාමීනි මේ සියල්ල ඔබ වහන්සේ වෙනුවෙන්. මේවා ඔබ වහන්සේට කැපයි. මේවා දැන් අරන් යන්න ඕනේ. උපාසක මහත්තයා මට මෙව ගෙනියන්න ගෙනihin තියාගන්න පරිහරණය කරන්න කැපකරුවෙක් නැහැ. ඒ හින්දා මට මෙව ගෙනියන්න ගෙනහිලා වැඩක් නැහැ. ස්වාමීනි මම කැපකරුවෙක් දෙන්නම්. මගේ ලොකු පුතා ඔබ වහන්සේ අරගෙන යන්න. මහා සුමන. දැන් එතකොට සිටුතුමා මේ උපාසක මහත්තයා කීවද මං වැඩකාරයෙක් හොයලා දෙන්නම් කියලා. මං කැපකරුවෙක් කොහෙන් හරි හොයලා දෙන්නම් කියලා. එහෙම හිතුවේ නෑ. ගත් කටටම කීවේ මගේ ලොකු පුතායි කියන්නේ කියලා. එහෙම අත්හැරීමක් අපිටත් කරන්න පුළුවන් වෙයිද? ස්වාමීන් වහන්සේ නමකට කැපකරුවෙක් දෙන්න වුණා. දැන් අපිට පුළුවන්ද එකපාරම මගේ අහවල් පුතා අරන් යන්න කියලා කියන්න? අපිට එහෙම අත්හැරීමක් කරන්න තාම තාම අපහසුයි. නමුත් මෙයා කියනවා කියලා හැබැයි රහතන් වහන්සේ කියනවා මට මහා සුමන එපා. මහා සුමන මට එපා කිව්වා. ඊට පස්සේ කියනවා එහෙනම් චූල සුමන දෙන්නම් කියලා. චූල සුමන දෙන්නම් කියනකොට හා කිව්වා. අවුරුදු 7යි වයස. පැවිදි කළා. පැවිදි කරනකොටම රහත් වෙනවා. අවුරුදු 7යි. හොඳටම හිතන්න ඕනේ හත් අවුරුදු දරුවෙක් අපේ ගෙදර කොහොමද කියලා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ එක දවසක් බඩේ අමාරුවක් හැදිලා. මේ පුංචි හාමුදුරු ගිහිල්ලා අහනවා ස්වාමීනි අපහසුයෙන් වාගේ ඉන්නවා දැක්කා. ඔව් ආයුෂ්මතේ මගේ බඩේ අමාරුවක් තියෙනවා. ස්වාමීනි වෙනදත් හැදෙනවද බඩේ අමාරුව? වෙනදත් හැදෙනවා. හැදුනහම ඔබ වහන්සේ පාවිච්චි කරන විශේෂ බෙහෙතක් තියෙනවද කියලා හුවා. එක එක කාලයට පාවිච්චි කරන එක එක බෙහෙත් තියෙනවා. නමුත් අද අනවතප්ත විලෙන් පැන් ටිකක් හම්බුනොත් මගේ මේ බඩේ අමාරුව සනීප වෙනවා. ඒ කියපු ගමන් කෙන්ඩිය ගත්තා. එතනින්ම අහසට නැංගා. අවුරුදු 7යි වයසේ. නමුත් රහතන් වහන්සේ කියලා තිබුණා අනවතප්ත විලගාවේ ඉන්න විශාල නාගේ ඒ නාගරාජයාට ගිහිල්ලා කියන්නේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට පෙන් ටිකක් ගෙනියන්න ආවා කියලා. පෙන් දෙයි මං හොඳට අඳුරනවා ඒ නාගයා. නමුත් පුංචි ස්වාමීන් වහන්සේ උඩින් එනකොට නාගයා අනවතප්ත විලගාව උත්සවයක්. නාග කන්‍යාවෝ විශාල පිරිසක් පිරිවරාගෙන තමන්ගේ නාගසේනාවත් එක්ක විශාල උත්සවයක්. මේ පුංචි හාමුදුරුව තමන්ගේ හිසට ඉහළින් යනකොට මානයක් ඇති වුණා. මේ මහානා මගේ හිසට ඉහළින් යනවා පාදවල තියෙන දූවිලි අපද්‍රව්‍ය අපේ ඔළුවේ වැටෙනවා. මට උඩින් යන්නේ කොහොමද? කෙන්ඩි අතේ තියෙනවා දැකලා කල්පනා කළා. අනිවාර්යෙන් එනව ඇත්තේ පැන් ගෙනියන්නයි. දෙන්නම් කොහොඳ පැන් ටිකක් මම කියලා විශාල පෙනගොබයක් මවලා අනුතප්ත විල වැහුවා. සම්පූර්ණ විලම ගැහුවා. රහතන් වහන්සේ බැහැලා ඇහුවා නාගරාජයේ මට පැන් ස්වල්පයක් ඕනේ. දෙන්න බෑ කිව්වේ නෑ පුළුවන් නම් ගන්න කිව්වා. දෙවනි පාරත් ඇහුවා තුන්වෙනි පාරත් ඇහුවා පුළුවන් නම් ගන්න කිව්වා. උන්වහන්සේ තීරණය කරුවා පැන් ගන්න එක නම් ඒ හැටි වැඩක් නෙමෙයි. ඒ වුණාට මේක නිකම්ම අරගෙන ගියොත් වටිනකමක් නෑ. ඇහි පිල්ලම් ගහන මාත්‍රයේට සියලුම දිව්‍ය ලෝක වලට වැඩම කරනවා. එක සැනින් වඩිනවා. සියලුම දෙවියන්ට කතා කරලා කියනවා අනෝතප්ත විලගාව පුංචි යුද්ධයක් තියෙනවා බලන්න එන්න කියලා. දිව්‍ය මාලිගාව ඇතුලේ අප්‍රමාණ දිව්‍ය සැප විඳ විඳ ඉන්නේ දෙවිවරු. මේ චූටි දරුවෙක් කන ගැහුවට එයිද? නමුත් උන්වහන්සේ කතා කරුවොත් කිසි කෙනෙකුට නෑවිල්ල නම් ඉන්න නෑවිල්ල ඉන්න බෑ. සියලුම දෙවිවරු එකතු වුණා අනෝතප්ත විලගාවට. ඒ වෙලාවෙන් ගිහිල්ලා නාගයාගෙන් අහුවා නාගරාජේ පැන් ටිකක් දෙනවද? පුළුවන් නම් ගන්න කිව්වා. ඒවලෙම මවාගත්ත බ්‍රහ්මකය නාගයාගේ පෙන ගොබේ උඩට ගොඩ වුණා. දෙතුන් පාරක් එහාට මෙහාට සක්මන් කරනකොට නාගයාට දරන්න බෑ. ඒ බ්‍රහ්මකයක් මැව්වා කියලා කිව්වේ. බ්‍රහ්මෙක් හරි විශාලයිනේ. මගදේවාගේ ගම් තුන හතරක් යට වෙනවා කියනවා බ්‍රහ්ම රාජ්‍යයේ ඒ විදිහටම මනුස්ස ලෝකෙට බැස්සොත්. ඒ කියන්නේ අපේ ගම් අපි මෙතන උදාහරණයට ගත්තොත් මේ කොළඹ නමින් අපි හඳුන්වන ප්‍රදේශය මුළු ප්‍රදේශයේම යට යනවා බ්‍රහ්මරාජික බැස්සෝ. ඒ තරම් විශාලයි. අන්න ඒකයි බ්‍රහ්මකයක් මෙවුව කියලා කියන්නේ. මේ තරම් විශාල ඇඟක් පෙන ගොබේ උඩ සක්මන් කරනකොට අරයට වෙහෙසයි. තනින් තනින් පෙනේ ඇකිලෙන්න පටන් ගන්නකොට මේ තල් කඳන් වාගේ ජල කඳන් අහසට විසි වුණා කියලා සඳහන් වෙන්නේ. ඒකෙන්ම කෙන්ඩිය පුරවගෙන යනවා. හැබැයි ඉතින් නාගයාට හොඳටම ලැජ්ජාව. තමන්ගේ කන්‍යාව ටික බලාගෙන ඉන්නවා. දෙවිවරු කෝටි ගණන් බලාගෙන ඉන්නවා. මාන්නයෙන් හින්දා මහලු ලැජ්ජාවටපත් වුණා. එහෙමම එළෙව්ව පොඩි හම්බුර පස්සේ. හරි බලවත් නාගයා. ස්වාමීන් වහන්සේ අහසෙන් ගිහිල්ලා අනුරුද්ධ මහරහතන් වහන්සේට පැම් පිළිගන්නනවත් එකම නාගයත් එතනයි. ස්වාමීනි වළඳන්න එපා කියපා නැහැ කිව්වා. කියනකොටම රහතන් වහන්සේ කියනවා ස්වාමීනි කැපයි වළඳන්න කියලා. එහෙනම් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දන්නවා රහතන් වහන්සේ නම බොරු කියන්නේ පැන් වළඳුවා එතනත් ලැජ්ජාවටපත් වුණා. ඒ වෙලාවේ කේන්තිය දරා ගන්නම බැරුව තමයි කියන්නේ ස්වාමීනි අදින් පස්සේ මේ සාමණේර යානෝ තප්ත විලපැත්තේ වන්න එපා. මරණෝමයි කිව්වා. ඒ වෙලාවේ තමයි රහතන් වහන්සේ මතක් කරන නාගරාජය මේ සාමණේරයා මරන්න තියා මේ ශාමණේරයාගේ එක රෝම ගහක්වත් හොලවන්න ඔබට බෑ කියලා දේශනා කරනවා. වයස අවුරුදු 7යි. එහෙනම් මේ ශාසනයේ මහා සංඝ කියන උත්තමයන් වහන්සේලාට මොනතරම් බලයක් තිබ්බද? මොනතරම් ශක්තියක් තිබුණද? ඒකට වයස බලපෑවේ වයස බලපෑවේ නෑ. එහෙමනම් ඒ සංඝයා වහන්සේගේ නියෝජිතයා අදත් ඉන්න නිසා තමයි ශාසනය පවතින්නේ. සංඝ නියෝජිත නියෝජිත භාවයට තියෙන පුදුම බලයක් නියෝජිත භාවය ලැබීම තුළම පුදුම බලයක් තියෙන්නේ අපේ නියෝජිතය තමයි රටේ මෙති ඇමතිවරු කියලා කියන්නේ ඉතින් ඒගොල්ලෝ කරන ඇතැම් වැඩවලට අපට කිසිසේත් විරුද්ධ වෙන්න විරුද්ධ වෙන්න බෑ මොකද අපි අපේ කැමැත්තෙන් ඒගොල්ලන්ට බලය දීලා පවරලා තියෙනවා අපි වෙනුවෙන් රට වෙනුවෙන් ගන්න තියෙන තීරණයක් ඕගොල්ලෝ ගන්න කියලා දැන් ඉතින් ඒගොල්ලෝ රට විකුණනත් අපිට කරන්න දෙයක් නැහැ. එහෙනම් නියෝජිත භාවයට තියෙන්නේ ඒ තරම් බලයක්. එහෙනම් මේ එදත් අදත් මේ ආර්ය මහා සංඝ කියන අරමුණෙන් තමයි අපිට කටයුතු කරන්න වෙන්නේ. එහෙම නැත්නම් සමාජලට අකුසල් පුරව ගන්නවා. ඒ නිසා මෙන්න මේ තිසරණයම හරියටම අවබෝධ කරලා සරණ ගියොත් තමයි මේ කරන કોઈ භාවනාවෙත් ඵලයක් ලබන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ප්‍රතිඵලයක් ලබන්න බැරුව යනවා හරියටම තෙරුවන් සරණ ගියේ නැත්නම්. නිසා තෙරුවන් සරණ යෑම අත්‍යවශ්‍යයි මේ බුදුන් සරණ කියන කාරණාව විතරක් අපි කතා කරනවා. ඒක තමයි පළවෙනි කාරණාව. බුදුන් සරණ ගියපු කෙනා දහම් සංගුණ සරණ ගියා කියලා සඳහන් කළාට සමහර විට ආර්ය සංඝ කියන්නේ කවුද කියලා නොදන්නවා වෙන්නේ පුළුවන් නිසා මේ කාරණාව කෙටියෙන් සිහිපත් කළේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා තත්ත කතමෝ ලෝකෝ ස්ලේව කතමෝ ලෝකෝ පින්නතර මේ කය ලෝකයක් හැටියට කියලා තියෙන්නේ මොන වගේ කාරණාවක් නිසාද කියලා සඳහන් කරනවා. එimhe සඳහන් කළේ මේ කාරණාවම මේ ලෝකයේහි අවිජ්ජා මොකක් නිසාද කාය බලෝකයක් කියලා කිව්වේ? මේ කාරණාවමයි කියලා සඳහන් කරන මොන කාරණාවද? අවිජ්ජා. අවිජ්ජා කියලා කියන්නේ අපි තේරුම කිව්වා දැඩි ලෝභය. දෝමනස්ස. දෝමනස්ස කියලා කිව්වේ ද්වේෂය, තරහව, අමනාපය දෙකෙන්ම හික්ම විය යුතු බවයි. මොකද්ද? මේ කය අවිජ්ජාවෙන් සහ දෝමනස්යෙන් කියන දෙකෙන්ම හික්මවන්න ඕනේ. ඒ හික්මවීම කරන්න නම් මම ළඟ මනාව සිහියක් තියෙන්න ඕනේ. දැන් මට ලෝභ සිතක් එනවා. දැන් මට ද්වේෂ සිතක් එනවා. මේ ලෝභ සිතයි ද්වේෂ සිතයි හඳුනගන්න මම මනාව සිහියෙන් සිහියෙන් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා දේශනා කරනවා. අවිජ්ජා කියන පදය කාමච්ඡන්ද නීවරණය. අවිජ්ජා දැඩි ලෝභය. මොකක් නිසාද මේ ලෝභය? කාමච්ඡන්දය නිසා. කාමයට ඇති කැමැත්ත නිසා. දැන් මෙතන අපි කතා කරන්නේ නැහැ. බාහිර වස්තුන් පිළිබඳව තියෙන කාමය ගැන නෙමෙයි කතා කරන්නේ. මේ උපාදානස්කන්ධයෙන් නැමැති ලෝකය පිළිබඳව තියෙන කාමය ගැනමයි මේ කතා කරන්නේ. එහෙනම් මෙතන කාමච්ඡන්දේ කියනකොට මට කැමැත්ත ඇති වෙන්නේ මොනවටද? මේ කයේ මට කැමැත්ත ඇති වෙනවා. මගේ මුහුණට කැමැත්ත ඇති වෙනවා. මගේ අතපය වලට කැමැත්ත ඇති වෙනවා. මගේ ඇස් වලට කැමැත්ත ඇති වෙනවා. මගේ හිස කැස් වලට කැමැත්ත ඇති වෙනවා. මගේ දත් වලට කැමැත්තක් ඇති වෙනවා. මගේ නියවලට මේ කයේ ඒ ඒ අංගපසංග වලට මට කැමැත්තක් ඇති වෙනවා. අන්න ඒ කැමැත්ත ඇති වෙච්ච නිසා තමයි අපි සමහර වෙලාවට කැඩපතකාවට ගිහිල්ලා විනාඩි 10ක් 15ක් එහාට හැරෙනවා මෙහාට හැරෙනවා අත උස්සනවා කකුල උස්සනවා අපි එක එක විදිහට තමන්ගේ කෙස් කලම ඒ ඒ විදිහට එහාට බදිනවා මෙහාට බදිනවා හරවනවා පීරනවා අහාට රොද තියෙනවා මෙහාට රොද තියෙනවා ඒ බලන්නේ කොහොම කළොත් වඩා ලස්සනද කියලා. ඒ කියන්නේ දැඩි දැඩි කැමැත්තක්, දැඩි ඇල්මක් මේ කය පිළිබඳව තියෙන නිසා අන්න ඒකයි මෙතන මේ අවිජ්ජා කියන පදයෙන් විස්තර කරන්නේ කාමච්ඡන්ද කියලා තියෙන්නේ මෙන්න මේ කය පිළිබඳව ඇති වෙන කාමයේ පිළිබඳව. ඊළඟට දෝමනස්ස කියන පදයෙන් ව්‍යාපාදයේ කියන නීවරණය සංග්‍රහ කරලා තියෙනවා. දෝමනස්ස. දෝමනස්ස කියලා කියන්නේ ද්වේෂයනේ. නම් ව්‍යාපාද නීවරණය. මේ නීවරණ ධර්ම දෙක තමයි මේ නීවරණ පහෙත් ප්‍රධාන දෙක. කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි ප්‍රධාන නීවරණ දෙක. යමෙක් මේ නීවරණ දෙක නැති කරනවා කියලා කියන්නේ අනික් නීවරණ තුනත් ඒත් එක්ක ටික ටික ප්‍රහීන වෙනවා සෑහෙන ප්‍රමාණයක්. මේ ප්‍රධාන දෙක නැති කරනකොට බලවත්ම නීවරණ දෙක සඳහන් කිරීමෙන් සියලු නීවරණ සඳහන් කළා වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද සඳහන් කරනකොට අනික් සියල්ලම සඳහන් කළා වෙනවා. ඒ තුල අන්තර්ගතයි. එහෙනම් කාමච්ඡන්ද ව්‍යාපාද ප්‍රහීණය කරනවා කියලා කියන්නේ අනිත් කාරණා තුනමත් මේත් එක යම් ප්‍රමාණයකට ප්‍රහීන වීගෙන ප්‍රහීන වීගෙන යනවා. එහෙමනම් සතර සතිපට්ඨානේ එකක් වඩනකොට සමහරලාට අනිත් තුනම වඩන්නත් පුළුවන්. ඒ වගේම කය පිළිබඳව සඳහන් කරනකොට කය කියලා සඳහන් කරනකොට උපාදානස්කන්ධ පහම මෙතෙන්ට අන්තර්ගතයි. එහෙනම් මෙතන කාමච්ඡන්ද සහ ව්‍යාපාද කියන නීවරණ දෙක කතා කරනකොට අනික් තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විතකිච්ඡා කියන නීවරණ තුනත් ඒ තුළ අන්තර්ගතයි. මේ හැම එකක්ම එකින් එකට ප්‍රහීණය වෙවි යන්න පුළුවන් පුළුවන් දේවල්. ඒ නිසා අවිජ්ජා දෝමනස කියන මේ පද දෙක කීවට නීවරණ පහම ප්‍රහාණය කළ යුතුයි කියලා සඳහන් කරනවා. නීවරණ පහම අන්තර්ගතයි කාමච්ඡන්දයටයි ව්‍යාපාදයටයි. නමුත් අනිත් තුනත් ප්‍රහීණය කරන්න ඕනේ. මේ දෙකෙන් විතරක් ප්‍රහීණය කරලා ඉවර කරන්න ඉවර කරන්න බෑ. ඒ කාරණාව සඳහන් කරනවා නීවරණ පරියාපන්න බලව ධර්මද්වය දස්සනේන නීවරණ පහණං උත්තං හෝති इति වේදිතබ්බං කියලා සඳහන් කරන්නේ කාරණාව. ඒ කොහොමද? අවිජ්ජාව අනුව සඳහන් කරනවා අවිජ්ජාව අනුව හිත යවන්නේ නැතුව. ඒ කියන්නේ දැඩි ලෝභය අනුව හිත යවන්නේ නැතුව අවිද්‍යාවෙන් හික්මවීම නිසා අවිද්‍යාව කියේ ලෝභයනේ. එහෙනම් මේ ඉන්ද්‍රියන් කෙරෙහි ලෝභය යවන්නේ නැතුව ලෝභ සහගත හිතක් නැතුව ඉන්ද්‍රියන් දිහා බලනවා. හික්මවීම නිසා මේ කාය සම්පatti මුල් වූ අනුරෝධය නම් වූ ධර්මතාවයෙන් හිත මුදව ගන්න පුළුවන් කියලා. අනුරෝධය නම් වූ ධර්මතාවයෙන් හිත මුදවන්න පුළුවන්. මොකද මේ අනුරෝධය කියලා කියන්නේ? අනුරෝධය කියලා කියන්නේ අනු බල දෙනවා කියන එක. අවිජ්ජාව නැත්නම් මේ කාය සම්පatti මූල් වූ කාය සම්පත්තිය මුල් වූ අනුරෝධය නම් වූ ධර්මතාවයෙන් හිත මිදවන්න පුළුවන්. අවිජ්ජාවෙන් හිත ඉක්මවන්න පුළුවන්කම තියෙනවා නම් ඉක්මවන්න පුළුවන්කම තියෙනවා නම් මේ මේ தත්ත්වෙ මිදෙන්නේ මිදෙන්න පුළුවන්. කෝකෙන්ද? අනුබල දීම. එතකොට දැන් මොකේද අනුබල දෙන්නේ? මගේ හිතෙන් හිත හික්මවන්නනේ කිව්වේ. මගේ හිතෙන් තමයි අනුබල දෙන්නේ. මෙන්න මේ தત્ත්වය පිළිබඳව. මොකද්ද හිතෙන් අනුබල දෙන தત્ත්වය? මූණ දිහා විශේෂයෙන් බලලා සැලකිලිමත් වෙන්න. අතපය දිහා විශේෂයෙන් බලලා සැලකිලිමත් වෙන්න. කය දිහා විශේෂයෙන් බලලා සැලකිලිමත් වෙන්න. හිතෙන් තමයි මේ අනුබල දීම කරන්නේ. එහෙමනම් ඒ අනුබල දීම කියන தත්වයෙන් මුදවන්න පුළුවන්කම තියෙනවා. මනාව හිත දිහා බලලා හික්මෙන්න පුළුවන්කම තිබුණා. හිත යනවනේ හැම වෙලාවෙම මේ ඉන්ද්‍රියන් ඔස්සේ. ඉන්ද්‍රියන් ගාවට හැම වෙලාවෙම දුවන හිත හික්මවන්න ඕනේ. ඒ ඉන්ද්‍රියන් පිළිබඳව ගන්න දැඩි ලෝභය හික්මවන්න ඕනේ. ඒකට තමයි මේ අනුරෝධය කියන ධර්මතාවය අනුබල දෙනවා. හිත තමයි අනුබල දෙන්නේ. යන්න ඔබේ මූණ දිහා බලන්න. ඔබේ අත දිහා බලන්න. ඔබේ කායික ශක්තිය දිහා බලන්න. ඒ ශක්තිය වර්ධනය කරන්න මේ මේ දේවල් කරන්න මේ අනුබල දෙන්නේ හිත. අන්න ඒ අනුබල දීමෙන් මිදෙන්න පුළුවන් කය අනුව හික්මවන්න නැත්නම් අවිජ්ජාව ඉක්මවන්න පුළුවන්කම තියෙනවා නම් ඊළඟට සඳහන් කරන පින්විතනේ තම කයෙහි තමන් කැමති රූප සම්පත්තිය තියෙනවා නම් තමන්ට ඒ ගැන ඇල්මක් ඇති වෙනවා මගේ රූපේ තියෙන විදිහට මම කැමතියි ඇල්මක් ඇති වෙනවා ඒ හින්දා වෑයම් කරනවා ඒ රූපය හැමදාම එහෙම්මම එහෙම්ම තියාගන්න මගේ අතපය තියෙන හැටියට කැමතියි මගේ ශරීරයේ ශක්ති ප්‍රමාණය පිළිබඳව මට සෑහීමක් තියෙනවා. මගේ කය වර්ධනය වෙලා තියෙන ප්‍රමාණය පිළිබඳවත් මට සෑහීමක් තියෙනවා. එහෙම නැතුව වර්ධනය වෙලා තියෙන ප්‍රමාණය මදි කියලා හිතුනොත් සමහර වෙලාවට අපි දකිනවා ඇතම් කෙනෙක් තමන්ගේ කය වර්ධනය කරගන්න බෙහෙත් වර්ග පාවිච්චි කරනවා. මං උස මදි. මං මහත මදි. දැන් එයාගේ වර්ධනය වීම පිළිබඳව එයාට සෑහීමක් සෑහීමක් නැහැ. ඊළඟට එයාගේ හැම වියදෙන ස්වභාවයෙන් යුක්තයි. එයා ඒකට වෙනම බෙහෙත් වර්ග පාවිච්චි කරනවා. එයාගේ හැම තරුණ වයසේ නමුත් රැලි වැටෙන ස්වභාවයෙන් යුක්තයි. එයා ඒකට වෙනම ආලේපන වර්ග පාවිච්චි කරනවා. ඒ කියන්නේ සෑහීමක් සෑහීමක් නැහැ. නමුත් එහෙනම් මෙතන සඳහන් කරනවා රූප සම්පත්තියක් තියෙනවා නම් Tamanට ඒ ගැන ඇල්මක් හට ගන්නවා. එහෙනම් මේ සඳහන් කරපු අත, පය, මුහුණ, ශරීර ශක්තිය, හිසකෙස්, දත් ආදී පිළිබඳව. Tamante ඒ ගැන ඇති වෙන දැඩි ඇල්ම අන්න ඒ ඇල්මට තමයි කියන්නේ අවිද්‍යාව කියලා. මේ උපාදානස්කන්ධය පිළිබඳව ඇති වෙන ඇල්ම. මෙතන අවිද්‍යාව කියන්නේ කය නැමැති ලෝකයේ අවිද්‍යාව කියන්නේ ඒකට ශරීර ශක්තිය, නිරෝගී බව, යෞවනය වගේ දේවල් ඒවටත් ඇලෙනවා. තමන්ගේ තරුණ බවට ශක්තියටත් ඇලෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට ශරීරය තුළ තමන් බලාපොරොත්තු වෙන ආකාරයටමයි කාය සම්පත්තිය තියාගන්න හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. කාය සම්පත්තිය නැත්තම් ඒට කාය සම්පත්තිය ඇත්නම් බලාපොරොත්තු වෙන කාය සම්පත්තියක් තියෙනවා නම් අපි හැම වෙලාවෙම ඒකට ඇලෙනවා. මේ ඇලීමත් එක්ක මොකද ඇති වෙන්නේ? ඇලීමත් එක්ක ඇති වෙනවා ද්වේෂය. ඇලෙනවා කියන්නේ ද්වේෂයනේ. ඇලීමත් එක්ක ඇති වෙනවා ලෝභය. ඇලෙන්නේ නැත්තම් මගේ ඉන්ද්‍රියන් තියෙන හැටියට මං කැමති නැත්තම් ඇති වෙනවා දෝමනස්සේ නැත්තම් ද්වේෂය. ඇලීමත් එක්ක ලෝභය ඇති වෙනවා ගැටීමත් එක්ක ද්වේෂය ඇති වෙනවා. එහෙනම් ගැටීම ඇති වෙන ආකාරයත් ඊළඟට මනාව මෙතන පැහැදිලි කරලා තියෙනවා.